තේරුණා ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ අර අරුණ මහත්මයාගේ ප්‍රශ්නෙට දිගුවක් වගේ දැන් දැන් අපි මේ මාර්ගය වඩ아가ගෙන යනකොට දැන් අපි නිවනක් හරියට දන්නෙත් නෑ දැන් මට මට තේරෙන විදියට නිවනට ආසාවක් වගේ තියෙනවා කියලා මට හිතෙන්නේ. කියන්නේ දුක නිවන ආසාව වගේ. එතකොට ඒක ඒක ගැන ලොකු පාපයක් වගේ හිතන එක හිතන්න අවශ්‍ය නෑනේ වගේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අවිද්‍යාව දුරු කරන්නේ අවිද්‍යාව නිසා. අපි තණ්හාව දුරු කරන්නේ තණ්හාව නිසා. මොකද දැන් මේ තණ්හාව දුරු කරන්න අපට ඕන වෙන්නේ මට ඕන සුව සැපවත් වෙන්න. මට ඕන දුකෙන් මිදෙන්න. ඒ නිසා එතකොට දැන් ඒකට තණ්හාවක් ඇති වෙනවා. ඒකට තණ්හාවක් ඇති වෙනකොට අපි ඒ සඳහා උත්සාහ කරනවා. එතකොට මේ තණ්හාවෙන් මිදෙන මගට තමයි අපි මේ අවතීර්ණ වෙන්නේ. හැබැයි ඒක පටන් ගන්නෙ තණ්හාව. එතකොට අවිද්‍යාවෙන් අවිද්‍යාව නිසා තමයි අපිට දේවල් වැටහෙන්නේ නැත්තේ. වැටහෙන්නේ නැති වෙනකොට තමයි අපි දේවල් හොයන්නේ. හොයනකොට තමයි වැටහෙන්නේ. එතකොට දැන් ඒ හොයන මාර්ගයට අපි පෙළඹෙන්නේ අවිද්‍යාව නිසාම තමයි. අපි සක්කාය දිට්ඨිය දුරු කරන්න තමයි වෑයම් කරන්නේ. හැබැයි සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕන මම කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕන කියලා මුලින් පටන් ගන්නෙම සක්කාය දිට්ඨියෙන් තමයි. ඒ නිසා අපිට මේ ධර්ම වලින් තොරව ಗುಣධම් වඩන්න පහසු නෑ. හැබැයි අපි පරිස්සම් වෙන්නට ඕන තැන තමයි අර ලිඳේ යට තියෙන රොන් මඩ තිබුණයි කියලා පිරිසිදු බවට හානියක් නෑ. හැබැයි රොන් මඩ ඇවුස්සුනොත් ඒ අවස්ථාවේ අපට ඒ වතුර පාවිච්චියට ගන්න බෑ ප්‍රයෝජනයට ගන්න බෑ. ඒ නිසා දැනට අපි ළඟ ලෝභ ද්වේෂ මෝහ තියෙන බව අපි දැනගන්නට ඕන. දැනගෙන හැබැයි ඒවා ඇවිස්සෙන්නේ නැති වෙන්න ඒවට වසඟ වෙලා ක්‍රියාත්මක නොවෙන්න අපි පරිස්සම් වෙන්න. දැන් ඔබතුමිය හොඳ තැනකට ආවේ. කියන්නේ නිවන ගැනත් මට තියෙන එක්තරා ආසාවක් වගේ දැනෙනවා. ඒක ඒක වැටහිච්ච එක ලොකු ලොකු ඥානයක්. එතකොට දැන් උත්සාහ කරන්න ඕන නිවන කියන්නේ එහෙම ආසාවෙන් ලබන්න පුළුවන් දෙයක්ද? ඒතර ආසා කරනවා කියන තැනම ක්ලේශය නේද? නම් මොකද්ද නිවනේ තියෙන්නේ? කොහොමද එතනට යන්න ඕන? ඒතර මේ තියෙන தත්වෙන් පොඩ්ඩක් එහාට යන්නේ කොහොමද? දැන් අපි පළවෙනි පඩිය ගොඩ වුණාට පස්සේ අපිට ලොකු සතුටක් දැනෙනවා. සතුටක් දැනෙනවා. දැන් මං ඉහළට ඉන්නේ. දැන් මං පඩියක් ගොඩ වුණා. ඊට පස්සේ අපි හොඳට දෙපැත්තේ අත්වැල් දෙකත් අල්ලගෙන හොඳට වටපිට පේනවා. හැබැයි අපි ඒ ඊට වඩා තව ඉහළ තැනක් තියනවා කියලා වැටහුනහම එතනට යන්න ඕන කියලා හැඟුනහම තමයි අපි අර හිටපු තැනින් තව පියවරක් ඉස්සරහට යන්නේ. ඒකට ගියාට පස්සේ තමයි හිටිය තැන පල්ලෙහා නේද කියලා අපිට දැනෙන්නේ. ඒ නිසා දැන් ඔබතුමියට ඉස්සල්ලා ඔය ටික දැනුනෙත් නෑ දැන් ඒ ටික දැනෙනවා. ඒ දැනෙනවා කියලා කියන්නේ දැන් මනසේ ප්‍රඥාව ටිකක් අවදි වෙලා තියෙනවා. ඒ අවදි වුණාට පස්සේ තමයි අර දුර්වලකම දැනෙන්න ගන්නේ. දුර්වලකම දැනෙනකොට ඒ ගැන පසුතැවීම නෙමෙයි කල යුත්තේ. දැන් අඟුලිමාල කුමාරයා දහස් ගණනක් මිනිස්සු මරලවත් ඒ ගැන තැවි තැවි හිටියා නම් එහෙම අදටත් සසරේනේ. ඒතකොට තැවෙන එක නෙමෙයි. වැරදුනේ කොහොමද? පටලැවුනේ කොහොමද? දැන් ඒ වැරදුණු බව දැනෙනවා. දැන් එතනින් මිදෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට මේ නිර්වාණගාමිනී මාර්ගයේ වරද දුර්වලකම වැටහෙන වැටහෙන ප්‍රමාණයට ඒක හදාගෙන ඉදිරියට යනවරෙන්න කිසිදු මොහොතක පසුතැවිලා ඇති තේරුමක් නැහැ. ඒ ගැන බය වෙලා ඇති තේරුමක් නැහැ. මොකද බය වුණා කියලා මොකක්ද අපිට කරන්න පුළුවන්? ඉතින් මෙච්චර කාලයකද ඊටත් වඩා පල්ලෙහා මට්ටමනේ අපේ මනස තිබුණේ. ඉතින් දැන් ඔය මට්ටමටවත් ඇවිත් තියෙන එක මදිද? ඉතින් ඒ නිසා දැන් සමහරව අහනවා හාමුදුරනේ දැන් තරහ ආවහම මම ඉක්මනට තරහ පාලනය කරගන්නවා. නමුත් ඒ පාලනය කරගන්නාත් එක් ඒ ටිකේ මට තරහ ගියේකට අකුසල් සිද්ධ වෙනවා. ඉතින් අකුසල් තමයි මොකද කරන්නේ ඉතින්. ඉතින් ඒක අකුසල් සිද්ධ වුණා කියලා ඒ ගැන තැවිතවි ඉන්න ගියොත් දිගටම අකුසල්. ඇයි පසුතැවීමත් අකුසලනේ. ඉතින් ඒ නිසා දැන් මේක වැටහුණාමවත් ඒකෙන් ගොඩ එන එක හොඳ නැද්ද? ඒක පිරිසුදු බවක් නෙමෙයිද? ඉතින් අන්න ඒ නිසා අපේ මුලාවටපත් වෙලා දේවල් ගැන තෘෂ්ණාවෙන් ඇලෙන එක හොඳ නැහැ. හැබැයි ඒක හොඳ නැති බව එහෙම දුර්වලකමක් තියෙන බව වැටහුණාට පස්සේ මේකෙන් මිදෙන්න පුළුවන්. එතකන් මං හිටියේ දුර්වල තැනකනේ කියලා තැවෙන්න දෙයක් නැහැ. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඒ ඒ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් අරගෙන දැම්මට මේක වැටහෙනවා දැම්මට මේකෙන් මිදෙන්න පුළුවන් ඒ සඳහා මොකද්ද මග කියලා හොයන්නට ඕන. එහෙම හොයනකොට තමයි අපිට තේරෙන්නේ මේ සෝය කියන එක දෙආකාරයි වේදිත සුඛය සහ අවේදිත සුඛය. වේදිත සුඛය කියන්නේ විඳින සැපය. දැන් අපි මේ හොයන්නේ විඳින සැපය. විඳින සැපය තීරණය වෙන්නේ කොහොමද? මට පංචස්කන්ධය ඕන පංචස්කන්ධය තියාගෙන මම ඉඳගෙන මට ඕනේ සැපේ විඳින්න. ඒ නිසා තමයි අපිට නිවන පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙන්නේ. ආසාවක් ඇති හැබැයි නිවනේ නිවීම කියන එක අර මේ වේදිත සුඛයක් නෙමේක අවේදිත සුඛයක්. ඒකට අපි නිතරම සිහිපත් කරන ධර්මයේ තියෙන වටිනාම උපමාවක් තමයි කුෂ්ඨ රෝගියාට ඒ කුෂ්ඨය කසන තාක්කල් සුවයක් දැනෙනවා. ආස්වාදයක් දැනෙනවා. ඒ නිසා කසන්න කැමතියි. ඒතර කසන්න කසන්න හැබැයි නියපොතු පාර වදිනකොට කුෂ්ඨේ ඔඩු දුවනවා තව වඩාත් පැතිරෙනවා හොඳටම නරක වෙනවා. ඒ නිසා වෛද්‍යවරයා කියනවා මේක කහන්න එපා. මේ මේ ප්‍රතිකාර ටික කර. දැන් කහන්න නැතුව ඉන්න එකත් අමාරු. ප්‍රතිකාර කරන එකත් අමාරු. හැබැයි මේ පීඩා ඔක්කොම දරාගෙන කොහොම හරි කහන්න නැතුව ඒ ප්‍රතිකාර ටික කළොත් ඊට පස්සේ රෝගය අහෝසි වෙනවා. දැන් අපි අහනවා දැන් කොහමද රෝග? දැන් සනීපයි. දැන් අර කසනකොට එතකොටත් සනීපයි. දැන් රෝගය නැති වුනහම සනීපයි. අර කුෂ්ඨ රෝගියාට කසනකොට දැනෙච්ච සනීපය තමයි වේදිත සුඛය විඳින සුඛය ඒ විඳින සැපය විඳින්න විඳින්න ඔඩුදුවන හැබැයි අර රෝගය අහෝසි වුණාන් පස්සේ අවේදිත සුඛය එතකොට කහනවා වගේ එකකුත් නැහැ එහෙම නැත්නම් අත ගන්නවා වගේ එකකුත් නැහැ හීතලයි රස්නේ මොකක්වත් නැහැ එහෙනම් මොකටද ඒකට සනීපයි කියලා කියන්නේ සුවයි කියලා කියන්නේ දුක නැති නිසා අන්න ඒකට කියනවා එතන එතන මොකක්වත් නැහැ කියන්න බෑ. එතන සනීපයක් තියෙනවා. මොකද්ද සනීපය? දුක නැති බව. හැබැයි 아무තු දෙයක් නැහැ. 아무තුයෙන් විඳින දෙයක් නැහැ. ඒ නිසා නිවනේ තියෙන අන්නේ අවේදිත සුඛයක්. ඇයි මේ පංචස්කන්ධයත් මනසින් අතහරිනවා. පංචස්කන්ධයේ තියෙන පිළිමද දැනට අපට ඕන වෙන්නේ පංචස්කන්ධය තියාගෙන මම සැපසේ ඉන්නට. නමුත් මේ පංචස්කන්ධයමයි බෝම්බය. මේකමයි මායя. මේකමයි දුක. කියලා දැනුණාම මේක මනසින් අතහරිනවා. මේ මනසින් අතහැරියට පස්සේ ඇත්තටම අපට විඳ යුතු දෙයක් කිසිවක් පේන්නේ මොකද විඳින හැම දෙයක්ම පංචස්කන්ධයට ඇතුළත්. එතකොට සෑම දෙයක්ම පවතිනවා හැබැයි අපට කිසිවක් විඳින්න ඕනේ ඒක තමයි අවේදිත සුඛය. ඉතින් එතනට යන්නේ අවසානයේ අවසාන පියවර. එතෙක් අපි මේ ගමන යන්නේ යම් ප්‍රමාණයකට ලෝභ ද්වේෂ මෝහ ඇසුරු කරමින් සක්කාය දිට්ඨිය ඇසුරු කරමින්. ඉතින් ඒ ගැන අපි බය වෙන්නට ඕනේ. අපි තවත් නිතරම කියන උදාහරණයක් තමයි මේක හරියට රොකට් එකක් යවන්නා වගේ. දැන් රොකට් එක යවනකොට පොළවෙන් ලොකු ස්කන්ධයක් ලොකු යකඩ ගොඩක් ගිනි පිඹගෙන ශබ්ද කරගෙන දුම් රොටු මතු කරගෙන පලාතම දෙදරවගෙන තමයි යන්නේ. හැබැයි මේ ගුරුත්වාකර්ෂණයෙන් එහාට ගියාට පස්සේ ලොකු කොටස ඒකට බර වැඩි. එතකොට ඒ කොටස ගැලවිලා හැලෙනවා. ඊට පස්සේ ඒකෙන් හඳට හරි ඒ අභ්‍යවකාශයට හරි යන්නේ සමහරට පුංචි කැමරාවක් වෙන්නට පුළුවන්. පොඩි පුංචි යානයක් වෙන්නට පුළුවන්. හැබැයි ඒක යවන්න අර ලොකු කොටසත් එක්ක තමයි යවන්නේ. ඉතින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් මේ පොඩි කැමරාව නම් ඕනේ අච්චර වියදම් කරන්න ඕනේ නැහැ නේ. ඒක යවුවනම් හරිනේ. ඒක යවුවොත් මේ ගුරුත්වාකර්ෂණ ස්වරූපයෙන් එහාට යන්නේ නැහැ. ඒක විනාශ වෙනවා. ඒක ඒක යන්නට බලයක් ඕන. ඒ බලය යොදන්න තමයි අච්චර අර ගිනි ගොඩක් පත්තු කරන්නේ. හැබැයි ඒකෙන් එහාට ගියාට පස්සේ ඒ කොටස වැඩක් නැහැ. ඒ නිසා අපිට යම් යම් දුරක් යන තාක්කල් අපි තෘෂ්ණාවෙන් තමයි යන්නේ. හැබැයි ඒක වැටහිලා මේක මෙතනින් එහාට බාධාවක් කියලා දැනුණට පස්සේ තමයි අපි ඒ තෘෂ්ණාවෙන් ගිලිහිලා වඩා සැහැල්ලුවෙන් ඒ ගමන යන්නට පුරුදු වෙන්න. ඉතින් මුලින්ම සැහැල්ලුවෙන් ගියා නම් හොඳයි කිව්වට බෝසත්තරයෙක්වත් එහෙම යන්නේ නැහැ. ඒක තමයි අපේ මනසේ ස්වභාවය. වැටුණා ස්වාමින් වහන්සේ අප්‍රමාණ පිං. මුදටම පැහැදිලි. හොඳයි. දරුවන් සම්මයි. දරුවන් සම්මයි.